උදාහරණයක් අර කියව පෙරවදනි තැනක හුලියනවා. ඒ කාලේ අද ප්‍රවීණයෙක් වෙලා ඉන්න මහින්ද දිසානායක මහත්මයා ආදුනිකයෙක්. ඔහු අරගෙන එනවා කපුගේ ළඟට පදමාලාවක්. මේ පදමාලාව තියාගෙන කපුගේ සර්පිනාවේ සරපෝරු හසුරුවමින් ඊට ගැළපෙන තනුවක් නිර්මාණය කරන්න උත්සාහ කරනවා. ඒ පදමාලාව කියනවා මෙහෙම. මේ විතෙන් ගිනි කන වැටුණු වැස කාගේ රුවදෝ වැඳෙන්නේ නිමේෂයකින් ඔබට සැසඳෙන හිතවතකී ඔබ දකින්නේ. මේ පදමාලාව කියන කපුගේ කියනවා මට හරියට මගේ ස්වර හසුරව ගන්න බැරි වෙන බවක් දැනෙනවා කියලා. ඔබට දැනෙනවා මේක. මේ විතෙන් ගිනි කන වැටුණු වැස්ස කාගේ රෝදෝ වැඳෙන්නේ. රූ රැසේ අඳිනා ලෙස්සේ අත් ලෙල දිදී විදුලිය පබා. ගමන නොනිමේ ලෝකයේ මේ පුරුදු ජීවන මන්තලේ. මේක තුන හතර පාදවලට බෙදෙන මැදුම් මහ දෙතිත නැත්තම් ජීප් ඡන්ද කියන තාලය. මේ තාලය අවන්හලක මතර තිත තියෙන යෞවනයකුත් වැඩිහිටියෙකුත් එක්ක කරන සංවාදයකට ගැළපෙන්නේ නැති බව කපුගේ තීරණය කරනවා. ඒ නිසා කපුගේ මෙහෙම යෝජනා කරනවා. රුවක් ඇදෙනවා කවුද එනවා මේ විත ඇදිරිය දැස් වසනවා කොහොමද මේ මොහොතද මහින්ද කියලා වහනවා මහින්දගේ. අන්න ඒක තමයි කපුගේ දෙවෙනි විශේෂත්වය වෙන්නේ. ඔහු තෝරා ගන්නා පදමාලාවට ගැළපෙන සංගීත ආකෘතිය නාද මාලාව නාද ආකෘතිය ඔහු ප්‍රතිකතනය කරනවා ඊටම මනවින් ඊට ගැළපෙන ආකාරයට. තුන්වන කාරණය තමයි කපුගේගේ විශේෂත්වය වෙන්නේ. කපුගේ අතපත් වන ප්‍රබන්ධයේහි සාර්ථකත්වය ඇරෙන්නට වෙනත් කිසිම හේතුවක් ඔහුට අදාළ වෙන්නේ නැහැ. හොඳම උදාහරණය තමයි 1988 භීෂණ කාලේ එක්තරා පොලිස් නිලධාරියෙක් ඔහු ලියපු ගීත රචනා තොගයක් කපුගෙට ගෙනල්ලා දෙනවා ගායනා කරන්න. කපුගේ Taman හමුවේ ලබදෙන මරණය නොතකා මේ ගීත රචනා සියල්ල ප්‍රතික්ෂේප කරනවා. ඒවා ගයන්න බෑ කියලා. ඒවා නිසරුයි කියලා. ඒක තමයි කපුගේ විශේෂත්වය. එයා තමයි කපුගේ. ඊළඟ කාරණේ තමයි කපුගේ විශ්වාස කරනවා ටෝල්ස්ටෝයි කියු විදිහට චින්තනයේ මෙවලම භාෂාවයි කියන එක. චින්තනයේ මෙවලම භාෂාවයි. භාෂාවයි කියලා කියන්නේ නිකම්ම නිකම් වචන ගොඩක් විතරක් නෙමෙයි. පශ්චාත්න වේවාදීන් කියනවා තමයි භාෂාව කියන්නේ සංඥා පද්ධතියක් කියලා. නමුත් නිකම්ම නිකම් සංඥා පද්ධතියක් විතරක් නෙමෙයි භාෂාව කියලා කියන්නේ. අනන්ත කාලයක් තිස්සේ මිනිස්සුන්ගේ හැඟීම් තැන්පත් කරලා තියෙන කෝෂ්ඨාගාරයක්, ගබඩාවක් භාෂාවක් කියලා කියන්නේ. කපුගේ මේ භාෂාවේ හැම වචනයකටම අදාළ අනන්‍ය වන හැඟීම් භාවික ගුණ ගැන දැනගෙන හිටියා. ඒ නිසා තමයි ඔහුට පුළුවන් වෙන්නේ දුක හාග්දින රැය කියන ওই ගීතයක් නිර්මාණය කරනකොට ඊට තනුව නිර්මාණය කරනකොට මා පානි මම පද කියන ස්වර දල්වාරි කාරණා කියන රාගයේ ස්වර සංගති විප්‍රාසයේ විරහව නිරූපණය කරන ආකාරයට මනවින් යෝජනය කරන්න තමගේ ගීයට ඒක තමයි මාලා කියන තුන්වෙනි කාරණය කපුගේ විශේෂත්වය. ඊළඟ කාරණය තමයි මේක මගේ පෞද්ගලික අදහස. මම විශ්වාස කරනවා අපේ රටේ ඉන්න ගායක ගායිකාවන් කොටස් දෙකකට බෙදන්න පුළුවන් කියලා බොහොම සරල විදියට. එන් එක කොටසක් අනම්‍ය ස්වර රචනය මෙලඩි එක ගායනා කරනවා. ආචාර්ය පණ්ඩිත අමරදේවයන් වික්‍රත්නායකයන් සනත් නන්සිරි වගේ අය මේක කරනවා ඉතා අපූර්වට. දෙවෙනි කොටස ගීතේ සාහිත්‍ය සහ අර්ථය ගායනා කරනවා. විශාරද නන්දා මාලිනී කපුගේ අයිති වෙන්නේ මං හිතන්නේ ඒ කොටසලයි කියන්නේ. මේක මේ වරදිරීම වුන් උස් පහත් කොට තැකීමක් නොවේ කොහෙත්. ඒකට උදාහරණයක් මට දෙන්න පුළුවන් කපුගේකින්. වරක් කපුගේට මම ලියනවා සිංහල සින්දු කියන නල්ලේ තිලක තියෙන කිරිලි කියලා ගියා. ඒ ගියේ අන්තරා කොටසේ තියෙන මෙන්න මෙහෙම අවසාන පදේ මෙහෙම හේතුමක්. මధు සමයේ මధుර කටු අතරේ පිපී වෙනුන ස්වරූපී. මේකේ මාත්‍රා 25ක් තියෙනවා. ඊට සමාන දෙවෙනි අන්තරා කොටසේ අවසාන පදේ තියෙන්නේ ආදරය නුඹට බාරයි රැක ගනින් දේවතාවේ. එතන තියෙන්නේ මාත්‍රා 24යි. හරිනම් මේකට තනු දෙකක් යොදන්න වෙනවා. නමුත් කපුගේ එකම තනුවට මේ අන්තරා කොටස් දෙකම ගායනා කරනවා. ඒ නිසයි මම කියන්නේ කපුගේ සාහිත්‍ය ගායනා කරපු ගායකයෙක් කියලා. ඒක තමයි මම දන්න විශේෂත්වය කපුගේ. පස්වෙනි කාරණේ තමයි විශාරද කපුගේ සිංහල ජනදිවයේ රිද්මය ජනශ්‍රුතිය මනවින් අධ්‍යයනය කරපු ඊට ඔළුව නවපු ගායකයෙක්. එහෙම නොවෙන්නට ඔහුට කවදාකවත් උලලේනා, බෝධිලිමා කොකොලා කුල කිරියම්ම ගැන මේ තරම් අපිට දැනෙන්න ගායනා කරන්න බෑ. ඔබ දන්නා ඔල්ලේනා ගීතයේ ස්ථායි කොටස ගෞඩ සාරංග කියන රාගය මූලාශ්‍ර කරගෙන කොට නැගෙන්නේ. ඒ දෙවෙනි කොටස තියෙන්නේ වෙල්ලස්ස පළාතේ තියෙන රුවල්යාගේ කියන ගැමි යාතු කර්මයේ නාදමාලා වාසය කරගෙන. ඒ වගේම කුකුලා පුල ක්‍රියාම්මා ගීතේ පුරාම තියෙන්නේ අපේ පිරිත් සහ වැඩි ජන ගීවල නාදමාලා. කපුගෙට මේ හපංකම් කරන්න පුළුවන් වෙන්නේ ඔහු මේ රටේ ජන සංස්කෘතියට හිසනමපු ඊට ආදරය කරපු ගෞරව කරපු කලාකරුවෙක් නිසා